අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජාත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං භදංතා ධම්මත්සවන කාලෝ අයං භදංතා ධම්මත්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස යතාපිමූලේ අනුපද්දවේදල්හේ චින්නපිරක්හෝ පුනදේවරුහති ඒවම්පිතන්හානුසයේ අනුහතේ නිබ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනංති පින්වත්නි අදත් පොය දවසේ පොය ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන උපාසක උපාසිකාවන් භාවනාවට ලැජිකමක් දක්වන භාවනාවේ යෙදෙන අය ඒ නිසා ඒ අයට ප්‍රයෝජනවත් වනවයි කියා හිතෙන ධර්මදේශනයක් තමයි හැමදාම පොය දවටට පවත්වන්න. අදත් පැයක් පමණ ධර්මදේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා හැමදෙනාම ඊතා හොඳින් ශ්‍රවණය කරලා තාදුරටත් තමන්ගේ ශීල භාවනාදී කටයුතු වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තාම වටින ගාථාවක්. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් ඇතුළත් කළ දේශනා කළ ගාථාවක් මාත්‍රකාවසයෙන් තබාගත්. මේ ගාථාව ධම්මපදයටයි ඇතුළත් වෙන්නේ බොහෝ දෙනා මීට පෙරත් මේ ගාථාවෙන් ධර්ම ශ්‍රවණය කරලා ඇති ඒ වුණත් නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් තව තවත් තමන්ට ධර්මඥානය දියුණු කර ගැනීමට හේතු වෙනවා. අපි මුලින්ම බලමු මේ ගාථාවේ සරල තේරුම මොකක්ද කියලා. යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනදේව රූහති මේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා යම් ගසක මුල උපද්ද්‍රවයක් නැතුව ශක්තිමත්ව තියනකට ඒ ගස මුලින් සිඳුවත් නැමත නැවතත් ලියලන්න පටන් ගන්නවා මෙහිදී අපි තේරුම් ගන්නට ඕන මේක පළවෙනි වර්ගයේ ගසක් බව තල් පොල් කිතුල් පුවක් වැනි ගස් මුලින් කැපුවට ලියලන්නේ නැහැ. ඒ නිසා මෙහි අදහස් කරන්නේ පළවෙන මර්ගයේ ගසක්. ඒ පළවෙන වර්ගයේ ගසක් මුල හොඳට ශක්තිපත්ව නිරුපද්‍රතව තියෙනකොට ඒ ගස මුලින් සිඳ දැම්මත් නවත නවතත් ඒක ලියලල වැඩෙන මේක තමයි උපමා ඒවම්පි තණ්හානුසයේ 97 නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පනෝ ඒ වගේ තණ්හානුසය විනාශ නොකල කල් ප්‍රහාණය නොකල කල් මේ දුක නැවත නැවතත් උපදී කියන එකයි ඒ ගාථාවෙන් අදහස් කරන්නේ මේක ඊටාම ගැඹුරු ධර්මයක් නෙවෙයි ඒ නිසා කාටත් ලෙහෙසියෙන් තේරුම් ගන්නට පුළුවන් පැලවෙන වර්ගයේ ගසක් ඒ ගසේ මුල ශක්තිමත්ව නිර්පද්‍රවත්ව තියනකොට මුලින් කපා දැම්මත් ඒක ලියලා ලියලා වැඩෙන්නට පටන් ගන්නවා ඒ වගේ තණ්හා නැමැති අනුශය විනාශ නොකල කල් ප්‍රහාණය නොකල කල් නැවත නැවතත් මේ දුක උපදිනවා පහළ වෙනවා මෙතන දුක්ඛ කියන එකෙන් අදහස් කරන්නේ පංචෝපාදානස්කන්ධ දුක්ඛය තමයි. බුදුරජාණන් වහන්සේ ජාති ජරා මරණ ආදී දුක් 11ක් පමණ දේශනා කරලා අන්තිමට දේශනා කරනවා සංකෙත්තේන පංචෝපාදානක්ඛන්දා දුක්ඛා කියලා. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක. ජාති ජරා මරණ ආදී වශයෙන් මේවා නංගන් වට්ටෝරුව කියලා ඉවරයක් කරන්න බෑ. ඒ තරම් දුක් සමූහයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සේරම සම්පින්ඩණය කරලා පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා දේශනා කරලා තියෙනවා. ඒ අනුව තේරුම් ගත්තහම පළවෙනි වර්ගයේ ගසක් මුලින් කැපුවත් ලියලා වැඩෙන්න වගේ තණ්හා නැමැති අනුසය නැති කලේ නැතිනම් ප්‍රහාණය කලේ නැතිනම් නවත නවතත් මේ පංච උපාදානස්කන්ධය දුක ඇති වෙනම එහෙම නැත්නම් නවත නවතත් මේ ජාතියෙන් ජාතියේ පංච උපාදානස්කන්ධය පහළ වෙනවා මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළ තණ්හානුසය පිළිබඳ තණ්හා කියනකොට කාටත් හොඳට පුරුදු වචනයක් මේක තණ්හාව ආශාව ලෝභය රාගය ආදී නම් වලින් සඳහන් වෙන්නේ මේ එකම තණ්හාව තමයි. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ තණ්හා නැමැති අනුශය විනාශ නොකළ කල්හිකු ඒ තණ්හාව පමණක් නෙමෙයි තණ්හා ආදී සියලු කෙලෙස් මේ ගාථාවේ හැටියට ගත්තොත් තණ්හාවේ තියෙනම අවස්ථා තුනක් ඒකට කියනවා අනුශය පරිඋත්ථාන වීතික්කම කිය. මේ එකම තණ්හාව අවස්ථා තුනගේ තුන් ආකාරයකින් ක්‍රියා කරනවා. ඒ වගේම තවත් විදියකින් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහිදී කාමතණ්හා කියලා කියන්නේ රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමයන් පිළිබඳව තියෙන තණ්හා. එකට කියනවා කාම තණ්හා කියලා. භව තණ්හා කියලා කියන්නේ මේ භවය පිළිබඳව තිබෙන ආශා. අපට මතපතින් නොදැනුණාට මේ භවය පිළිබඳව සත්‍යයන්ගේ මහ පුදුම ආසාවක් තියෙනවා භව ආසාව. මේ භව ආශාව නිසා භවයෙන් මිදෙන්නට කැමති නැහැ. භවයේ ඇලෙනවා භවයේම ගැලෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ භවයන් ඇලීම ඒ පිළිබඳව තිබෙන ආශාව තණ්හාව තමයි භව තණ්හා කියලා කියන්නේ. ඊළඟට විභව තණ්හා කියලා. එදා බුද්ධ කාලෙත් අතම් කෙනෙක් මේ මරණින් මතු විනාශේ බලාපොරොත්තු වුණා. ඒකට කියන්නේ උච්ඡේද දෘෂ්ටිය කියලා. මරුණයෙන් පස්සේ නැවත ඉපදීමක් නැක විනාශයක්. ඒ උච්ඡේද දෘෂ්ටිය සමග ඇති වුණා වූ තණ්හාව තමයි විභව තණ්හා කියලා. කාමයන් සමග යෙදුනා වූ තණ්හාව කාම තණ්හාව භවය පිළිබඳව භවාසාවත් එක්ක ඇති වෙන තණ්හාව භව තණ්හා. මරණින් මතු විනාශය දකිමින් උච්ඡේද දෘෂ්ටියට බැහැලා ඒ උච්ඡේද දෘෂ්ටියත් එක්ක ඇති වෙන තණ්හාව තමයි විභව තණ්හාව. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල කාම භව විභව කියලා තුන් ආකාරයකින් මේ තණ්හාව බෙදා වදාරලා තියෙනවා. මෙහිදී අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ තුන් ආකාරය නෙමෙයි වෙනත් තුන් ආකාරය. මේ තණ්හාවේ අවස්ථා තුනක්. අනුශය පරිඋත්ථාන බීතික්කම කිය. තණ්හා අනුශය කියලා කියන්නේ ක නිදා සිටින්නාක් වාගේ පවතින කෙල. එදා උපන් දරුවට වුණත් මේ අනුශය කියන එක පවතිනවා. යම්කිසි හේතුවක් ඇති වුනහම තමයි ඒක නැගී සිටින්නේ. දැන් නිසංසලේ ඇදීගෙන යන ණයෙකුට බොරළු අහුරක් වීසු කළාම ඌ පෙනේ පුප්පනවා. අන්න හේතුවක් ඇති වුනහම නැගී සිටිනවා. නිදා ඉන්න කෙනෙකුට වතුර ටිකක් වීසු කළොත් ඇඟිල්ලෙන් හොවන්නොත් නැගී සිටින. ඒ වගේ අවස්ථාවක් කාරණයක් හේතුවක් ඇති වුණාම නැගී සිටින කෙලෙස් තමයි මේ අනුශය කියලා කියන්නේ. සමහර විට අනුශය තියනවද කියලාවත් හොයාගන්න බෑ. යටපත් වෙලා නිදා සිටින්නාක් වාගේ නින්දට වැටුණාක් වාගේ පවතී. ඉතින් මේ අනුසය අවස්ථාව එක හැමදාම තියෙනවා නමුත් හේතුවක් ඇති වුණාම නැගී සිටිනවා ඒකට කියනවා පරිඋත්ථාන කියලා නැගී සිටිනවා කොහොමද නැගී සිටින්නේ මේ අස්කන්නාදී දොරටු අනුව බැලුවොත් අස්කන්නාදී ඉන්ද්‍රයන්ට රූප සද්දාදී අරමුණු ගැටුණහම අන්න අනුසේ වශයෙන් තිබුණ තණ්හාව ණයා පෙනේ පුප්පන්නාගේ නැගී සිටේ ඒ අරමුණු නිසා තමයි මේක නැගී සිටින්නේ. ඒ හිතේ නැගී සිටින අවස්ථාවට තමයි පරිඋත්ථාන කියලා කියන්නේ. මේක ඊ타මත්ම කල්පනාකාරීව පිළිපැදිය යුතු අවස්ථාවක්. තණ්හාව පමණක් නෙමේ බොහෝ කෙලෙස් මාර්ග ඥානයකින් ප්‍රහාණය කරලා නැතිනම් හිතේ නැගී හිටිනවා ඒ නැගී හිටියයින් පස්සේ එතනින් එහාට යන්න නොදී ඒක පාලනය කරගන්නට ඕන ඒක තමයි හැම දෙනාටම කරන්න තියෙන කාරණය. තණ්හාව හිතේ නැගී සිටියාම ඒක පාලනය කළේ නැතිනම් තවත් එහාට වර්ධනය වෙනවා. ඒක පාලනය කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව හිතමින් මේ තණ්හාවේ ආදීනවය තණ්හාවෙන් ඇතිවන විනාශය ගැන හිතමින් අර හිතේ නැගී සිටියා වූ තණ්හාව එතනින් එහාට වැඩෙන්න නොදී ආරක්ෂා කරගන්නවා එහෙම නැත්නම් භාවනා හැටියට අනිත්‍යාදී වශයෙන් සලකමින් මෙනෙහි කරමින් මේ තණ්හාව එතනින් එහාට වැඩෙන්නට නොදී පාලනය කරගන්නට තින් සාමාන්‍ය ජනයාට තියෙන ක්‍රමය තමයි ඒ හිතේ නැගී සිටියා වූ තණ්හාව එතනින් එහාට වර්ධනය වෙන්නට නොදී කාය වචී දොරටු වලට යන්න නොදී පාලනය කර ගැනීම පාලනය කරේ නැතිනම් මහ විනාශයකටපත් වෙනවා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි අපේ බෝධිසත්වයන් වහන්සේ පවා හරිත්තච තාපසකාල පංචාභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගෙන ආසින් යන්න පුළුවන් රජ්ජුරුව බොහෝම පැහැදිලා මේ තාපසයන්ට අපෝපස්ථාන කරනවා රජ්ජුරවන්ට කරල්ලක් සංසිඳවන්න යන්න උනා මේ අපවපත්තාන කිරීම දේවියට භාර දීලා ගියා. ඉතින් බොහොම හොඳින් දේවිය මේ දාන පූජා ආදී කරනවා. දවසක් දානෙම ඔක්කොම ලකලැස්ති කළා. දේවිය දුහුල් වතක් හැඳගෙන පරවගෙන උඩුමහල් තලයේ ආසනයකට වෙලා හිටියා. එතකොට මේ සරිත්තජ තාපසේ අහසින් මේ උඩුමහල් තලයට වැඩියා. ශබ්ද ඇහිලා දේවී ඉක්මනට නැගිට්ටා. එතකොට ඇගේ කය නිර්වත් වුණා. අන්න බෝධිසත්වයන්ට සුභාරම්මණේ වැදුනා. වැදිලා හිටන් අර අනුසේ වශයෙන් තිබුණ තණ්හාව නැගී හිටලා හිටන් එතනිනුත් නොනවති මේ දේවියක් සමඟ කාම සම්පත් දෙමින් වාසය කරන්න පටන් ගත්තා ඊට පස්සේ අර නැගී හිටපු එක පාලනය කරේ නැත්නම් වෙන්නේ ඒකයි. මේ අපේ රටේම පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගත්තු ස්වාමණේරයන් වහන්සේ නමක් අහසින් යනකොට නෙළුම් මිලක මිහිරි හඬින් ගී ගයමින් නෙළුම් මල් නෙලන කාන්තාවක් දැකලා 이르දියනොත් පෙරහිරා දිහි බවටපත් වෙච්ච කතාවක් කියනවා. මේ වගේ හරියට තියෙනවා කතා පුවත් මේ අනුශය නැමැති අවස්ථාවෙන් නැගේ හිටලා පරිඋත්ථාන අවස්ථාවට පැමිණෙනවා තණ්හාව එතනින් බුද්ධිමත්ව පාලනය කරගන්නට ඕන. පාලනය කරේ නැත්නම් කාය වචන දෙකට යනවා. දැන් තණ්හාව මුල් වෙලාම තමයි ඉතින් දේශේ ආදි දේවලුත් ඇති වෙන්නේ. ඉතින් දේශේ ගැන බැලුවොත් වචේ ద్వාරයට යනවා එතනින් නැවැත්වේ නැතිනම් ඒ වචේද්්වාරයට ගියහම නොඑක් ආකාරයේ අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් අන්න කායද්්වාරය අපිරිසිදු වෙනවා ඒ සීමාව ඉක්මවා වරදට පැමිණෙන මොකද මේ පරියොට්ඨාන කියන අවස්ථාවෙන් නවත්තගත්තේ නැති නිසා ඊළඟට කායද්්වාරයටත් යන්න. එතකොට අතපය සලවනවා ආයුධ දඬ මුගුරු ගන්නවා රතුරන්ට ගහනවා බණිනවා මරා දමනවා මේ විදිහේ විනාශයක් වෙනවා. මේ අර අනුශය වශයෙන් තිබුණ තණ්හා ආදී කෙලෙස් නැගී සිටලා පරිඋත්ථාන කියන අවස්ථාවට පැමුණෙනවා. එතනින් පාලනය කරගත්තු නැති නිසා කාය වචේ දොරටු වලට යනවා. එතෙන්ට ගියහම සීමාව ඉක්මවලා සංවරය බිඳිලා ගිහිල්ලා ශීලය බිඳිලා ගිහිල්ලා විනාශයකටපත් වෙනවා. සීමාව ඉක්මවා යන අවස්ථාව. අන්න ඒක තමයි මේ තණ්හාවේ වීතික්‍රම අවස්ථාව මේ අනුශය අවස්ථාව නම් මාර්ග ඥානයකින්ම ප්‍රහාණය කරන්නට ඕන මේ පරිඋත්ථාන කියන හිතේ නැගී සිටින අවස්ථාව තමයි අපට ඊ타මාත්ම කල්පනාට ගත යුතු අවස්ථාව. ඊ타ම සිහිබුද්ධියෙන් සිහිනුමනින් කටයුතු කළොත් පාලනය කර ගත්තොත් එතනින් එහාට යන්න නොදී වර්ධනය වෙන්න නොදී ආරක්ෂා කරගන්නට පුළුවන්. සිහිනුවන පිහිටවන්නේ නැතුව පාලනය කරගන්න බැරුව කාය වචී දොරටු දක්වා දියුණුවට ගියොත් හැම මේ සේරම වැරදි කෙරෙනවා සීමා වික්මවලා යනවා පස්පව දසකුසල් ආදියටපත් වෙනවා වීතික්‍රම කියන්නේ ඒකයි මේ විදිහට මේ තණ්හාවේ තියෙන අවස්ථා තුනක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ අනුශේ අවස්ථාව. ඒ අනුශේ අවස්ථාව සහමලින් උදුරා දැම්මේ නැතිනම් නවත නවතත් මේ පංච උපාදානස්කන්ධ දුක පහළ වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ. ඊළඟට මෙතන බුදුරජාණන් වහන්සේ වදාළ යම්පි තණ්හානසයේ 97 97 කියන්නේ විනාශ නොකල කල් ප්‍රහාණය නොකල කල්හි මේක ප්‍රහාණය කිරීමේ තවස්ථා පහක් තියෙනවා. තණ්හාව ප්‍රහාණය කිරීමේ අවස්ථා පහ. තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. ඒ ගැනත් තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ තදංග ප්‍රහාණය කියලා කියන්නේ ඒ දාන ආදී පින්කම් බලය. හිතේ තියෙන තණ්හාව ප්‍රහාණය කරනවා යටපත් කරනවා. ඒ දානාදී පින්දහම් කරනකොට ඊළඟට සිල් රකින්නකොට නොඑක ආකාර පුද පූජා ආදී පවත්වනකොට මේ ඒ අවස්ථාවේදී මේ තණ්හාව නැගී සිටින්නේ නැහැ. ඒ මොකද අර කුසලයන්ගේ බලය දැන් විදර්ශනා භාවනා කරනකොටත් ඒ විදර්ශනා භාවනා බලයෙන් මේ තණ්හාදී කෙලෙස් යටපත් වෙලා අනිත්‍ය ආදී වශයෙන් භාවනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදි වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනකොට ඒ විදර්ශනා භාවනා බලයත් හේතු කොටගෙන මේ තණ්හාව ඒ වෙලාවට යටපත් වෙලා ඒකට කියනවා තදංග ප්‍රහාණය හරියට ආලෝකයෙන් අඳුර දුර කරන්නවා. පහනක් පත්තු කළාම ආලෝකයක් තියෙනකොට අඳුර දුරු වෙලා යනවා. ඒ ආලෝකේ නැති වුනහම නැවතත් ඒ අඳුර ඇති වෙනවා. මේ තදංග ප්‍රහාණ කියන අවස්ථාවේ ඒ දානාදී පින්කම් බලයෙන් විදර්ශනා පින්කම් බලයෙන් හිතේ කෙලෙස් යටපත් කළා දානවා යටපත් කළත් ඒවා නැවතත් Tamange හිතේ මතුවෙන්න පටන් ගන්නවා මේකට කියනවා තදංග ප්‍රහාණය ඊළඟට විස්කම්බන ප්‍රහාණය ඒ සමාධි භාවනා ධ්‍යාන සමාපatti උපදවා ගැනීමෙන් මේ තණ්හාව බලවත්ව යට වෙලා ඔය කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කළ දමන්නට ඒ ධ්‍යාන සමාපatti බලයෙන් ඒව යට කරන්නට පුළුවන්. සමාධි භාවනාවෙන්නුත් පුළුවන්. ඒ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධානාංග බලයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණාදී ධර්ම යටපත් කළා දාන. එතකොට සමහර විට මේ තණ්හාව තියනවාද කියලා තමන්ට හිතා ගන්න බෑ මතක නැති වුණා වගේ වෙනවා. අන්නේ විදියට මේ කෙලෙස් ඔබා තබන අවස්ථාව. ධාන සමාපatti බලයෙන් කෙලෙස් යටපත් කරන ඔබා තබන අවස්ථාව තමයි විස්කම්බන ප්‍රහාණය වශයෙන් සඳහන්. ඊළඟට සමුච්ඡේද ප්‍රහාණ ඒ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සහ මුලින්ම මේ තණ්හාදී කෙලෙස් උදුරා දමන අවස්ථාව තණ්හාව ගත්තොත් ඒක සහ මුලින්ම උදුරා දමන්නේ නම් රහත් මාර්ග ඥාණයෙන් තමයි. නමුත් ඊට මෙහා මාර්ග ඥාන බලදිත් තණ්හාවේ යම්කිසි ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා. සෝවාන් ආදී මාර්ග ඥානයක් පහළ වුණාම තමයි මේක සිද්ධ වෙන්නේ. සමුච්ඡේද පහනෝච්ච ලෝකුත්තරං khයගාමී මග්ගං භාවයතෝ කියලා විතර වෙනවා. මේ කෙලෙස් ඡය වෙලා යන ලෝකෝත්තර මාර්ගයේ වඩනකොට තමයි මේ සමුච්ඡේද ප්‍රහාණය කියන එක ඇති වෙයි. මාර්ග ඥානයකින් අර හිතේ තියෙන කෙලස් ඒ මාර්ග ඥානේ හැටියට ප්‍රහාණය වෙලා. ඒක තමයි සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ. ඊළඟට පටිපස්සද්දි ප්‍රහාණය පටිපස්සද්දේ පහනෝච පලක්කනි. දැන් මාර්ග ඥානයෙන් කෙලස් ප්‍රහාණය වෙනවා මාර්ගඵලයෙන් කෙලස් ප්‍රහාණය වීමක් නැහැ. මාර්ගඵල සිත් වලින් නිවන අරමුණු කරගෙන ඉන්නකොට කෙලස් සේරම සංසිඳිලා යනවා. ඒ නිසා ඒ අවස්ථාවට කියනවා පටිපස්සද්දි ප්‍රහාණය. එය හතරවෙනි අවස්ථාව. ඊළඟට නිස්සරණ ප්‍රහාණය නිස්සරණ පහනෝච්ච නිරෝධෝ නිබ්බාණං කියලා විස්තර කළා කියලා. නිර්වාණයට තමයි මේ නිස්සරණ ප්‍රහාණය කියන්නේ. නිර්වාණය අවබෝධ කර ගත්තහම සියලුම සංස්කාරයන්ගෙන් සංඝත ධර්මයන්ගෙන් වෙන් වෙනවා. විසංඛාරගතං ආදී වශයෙන් දේශනාවේ සඳහන් වෙන්නේ ඒකයි. සේරම සංස්කාරයන්ගෙන් සංකත ධර්මයන්ගෙන් වෙන් වෙනවා නිර්වාණය අවබෝධ කරගන්න. තේරම සංකත ධර්ම සංස්කාර ධර්ම ඉක්මවා පහු කරගෙන යනවා. ඒකයි නිස්සරණ ප්‍රහාණය කියන්නේ. නිර්වාණයට තමයි නිස්සරණ ප්‍රහාණය කියලා විස්තර කරන්නේ. එතකොට මේ තණ්හාවාදී කෙලෙස් ධර්මයන් ඒ ආකාරයෙන් ප්‍රාණය වෙන පිළිවෙල පිළිබඳව කෙටි විස්තරයක් කියලා දෙන්න. තදංග විස්කම්බන සමුච්ඡේද කියන මේ තණ්හාව ප්‍රහාණය වෙන අවස්ථා තුන අර උපමාවත් එක්ක සංසන්දනය කළ බැලුවහම හොඳට තේරුම් ගන්නට පුළුවන්. තදංග ප්‍රහාණය කියන එක හරියට ඒ පළවෙන වර්ගයේ ගසක අතු ටික කපා දැම්මවා. ගස පළවෙන වර්ගයේ නිසා අතු කපා දැම්මට නවත නවතත් ඒක ලියලනවා. ඒ තදංග වශයෙන් තණ්හාව යටපත් කළත් ප්‍රහාණය කළත් නැවත නැවතත් ඒවා ඇති වෙනවා. විස්කම්බන ප්‍රහාණය ඒ පළවෙන වර්ගයේ ගස මුලින් කපා දැම්මවා. ගහ මුලින්ම කපලා දැම්මත් ඒක පළවෙන වර්ගයේ ගසක් නිසා නැවත නැවතත් ලියලා වැඩෙනවා. ඒ වගේ සමාධි ධ්‍යාන සමාපatti බලයෙන් මේ තණ්හාම කෙතරම් යටපත් කළත් නැවත නැවතත් ඒවා මතුවෙනවා ඇතිවෙනවා. මේ විස්කම්බන ප්‍රහාණය හරියට ගහ මුලින් කපා දැම්මා. සමුච්ඡේද ප්‍රහාණේ ගහ උදුරලා දැම්මම ඒ ගහ උදුරලා මුලොත් එක්ක සේරම කෑලි කෑලි වලට කපලා වේලලා ගොඩක් ගහලා පුලුස්සා දමන ආයිනම් ඒ ගස හැදෙන්නේ නැහැ අන්නේ වගේ තමයි මේ සමුච්ඡේද ප්‍රහාණය කියන එක. සමුච්ඡේද වශයෙන් මාර්ග ඥාණයෙන් කෙලස් ප්‍රහාණය කළහම නැවත කවදාවත් එයා මතුවෙන්නේ නැහැ. මේ විදිහට අර බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවට අනුව මේක තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ අර පැලවෙන මර්ගයේ ගසක් මුලින් කැපුවත් නැවත නැවත ලියලන්න වගේ තණ්හා නැමැති අනුසේ විනාශ කළේ නැතිනම් නැවත නැවතත් මේ දුක ගෙන දෙනවා කියනවා ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙතෙන්දි මේ තණ්හාව ප්‍රහාණය කිරීම පිළිබඳ. මේ තණ්හාව කියලා ගන්නකොට මේක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥාණයෙන් තමයි. එතකොට සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන වලින් මේ තණ්හාම ප්‍රහාණය වෙන්නේ නැද්ද කියලා අපට හිතන්න පුළුවන්. නිබ්බට්ටති දුක්ඛ මිදං පුනප්පුනං කියලා වදාලේ නැවත නැවතත් මේ පංච උපාදානස්කන්ධ දුක ගෙන දෙනවා කියන එක. ජාතියෙන් ජාතිය ජාතියෙන් ජාතිය නැවත නැවත උපදෙමින් මැරෙමින් මේ පංච උපාදානස්කන්ධ දුක ගෙන දෙනවා තණ්හා නැමැති අනුසය විනාශ කළේ නැතිනම් දැන් බෞද්ධ කවුරුත් දන්නවා සෝවාන් බවට යම් කෙනෙක්පත් වුණා නම් ඔහුගේ නැවත ඉපදීම සීමා වෙනවා නියත ගති කියලත් කියනවා යටත් පිරිසේ සෝවාන් පුජ්‍යලයක් කාම ලෝකේ ಜಾති හතකට වැඩිය උපදින්නේ නැහැ. එතකොට එතනින් එහාට උපදීමට මොකද වුනේ? සංයෝජන වශයෙන් ගන්නකොට නම් සත්කා දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මේ තුනක් සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා කියලා තියෙනවා. ඒ එක්කම සෝවාන් මාර්ග ඥාණයෙන් තණ්හාවේ ඒක දේශයක් ප්‍රහාණය වෙනවා. එකාතකින් අවිද්‍යා තණ්හා දෙකේ මේ සතර අපායට ඇදගෙන යාමේ ශක්තිය ප්‍රහාණය කරනවා. ඒකනේ සෝවාන් වුණායින් පස්සේ සතර අපායකට නොයන්නේ. අර සංයෝජන තුනක් ප්‍රහාණය වෙන අතර සතර පායට යාමයට බලය ඇති තණ්හා අවිද්‍යා තෘෂ්ණා දෙකේ ඒ ඕලාරික බවත් සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා අනේ ඒ නිසා මේක සිදු වෙන්නේ එකට සෝවාන් මාර්ග ඥානය ගැන බැලුවොත් දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරකුයි විචිකිච්ඡා සහගත සිතයි කියන මේ සිත් පහක් ප්‍රහාණය වෙනවා අභිධර්ම ක්‍රමයේ හැටියට. සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා අවිද්‍යා තෘෂ්ණා දෙකේ අපායගාමී ශක්තිය ප්‍රහාණය වෙනවා. මේ විදියට සෝවාන් මාර්ග ඥාණයනොත් තණ්හාවේ ඒක දේශයක් ප්‍රහාණය වෙනවා. දැන් අපි හිතලා බැලුවොත් සෝවාන් වුණයින් පස්සේ ಜಾති හතකට වැඩි යන්නේ කාමලෝ. නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා රතන සූත්‍රය එහෙම පෙන්නනවා එහෙම යන්නේ නැහැ. එතකොට එතනින් එහා උපදින පංච උපාදානස්කන්ධ වලට මොකද වුනේ? ඒ පංච උපාදානස්කන්ධ ලබා දීමට හේතු වන තණ්හා ආදී ක්ලේශ ධර්මයන් මේ සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය කරනවා. ඒ නිසා ಜಾති හතකට යහායෙන් ඇතිවෙන බහල වෙන සේරම පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කළා වෙනවා. අජාතං ජහායතය කියලා දේශනාවේ තියෙන්නේ දැන් නැති එකක් ප්‍රහාණය කරන්න. දැන් අඹ කොස්වැනි ගස් යම්කිසි ගහක් අපි මුලින්ම කපලා හිටන් උදුරලා හිටන් ඒක විනාශ කර දැම්මොත් මොකද වෙන්නේ? ඒ ගහේ අනාගතයට හැදෙන්න තියෙන සේරම ඵල ගෙඩි විනාශ කළා. දැන් නෑ ඒ ගහේ ගෙඩි නමුත් අනාගතයට හැදෙනවා තිබුණොත් ඒ අනාගත සේරම විනාශ කළාගෙන ඒ වගේ සෝවාන් මාර්ග ඥාණයෙන් අර සංයෝජන තුනකුත් ඊළඟට අවිද්‍යා තෘෂ්ණා දෙකේ ඕලාරික බවත් ප්‍රහාණය වෙනවා ඒව නිසා මතු අනාගතයේදී ಜಾති හතකට එහා පංච උපාදානස්කන්ධ දුක ඇති වෙනවා නම් ඒව සේරම ප්‍රහාණය කළා වෙනවා මෙන්න මේ විදියට ඒ සෝවාන් මාර්ග ඥානයේ ඉඳලම ඒකදේශයකින් එක් ප්‍රමාණයකින් මේ තණ්හාව ප්‍රහාණය වේගෙන යනවා සමුච්ඡේද වශයෙන්. ඊළඟට සකෘදාගාමි පුජ්‍යලයා ගැන බැලුවහම ඔහු එක වාරයයි කාම ලෝකෙට එන්නේ. එකට එතනින් එහා යම්තරම් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා නම් ඒව පහළවීමට ඇතිවෙන හේතු ප්‍රහාණය කළා වෙනවා. කාමරාග ව්‍යාපාද දෙකේ ඕලාරික බවත් ඒ වගේම අවිද්‍යා තෘෂ්ණාදී බල කාම ලෝකේ එක જાතියකට එහා උපද්දවන ශක්තියක් ඒ සේරම සකරදාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය කළා. මේ හැම මාර්ග ඥානයකදීම තණ්හාවේ යම්කිසි ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා. අපායගාමී මාර්ගයේ ආදී ඒක දේශයකින් තණ්හාව ප්‍රහාණය වෙනවා. ඊළඟට අනාගාමි මාර්ගය ඒකෙනුත් තණ්හාව ප්‍රහාණය වෙනවා. දැන් යම්කසේ අනාගාමි බවට පත් වුණා නම් නැවත මේ කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ. ඒ කාමලෝකයට පැමිණීමේ කාමලෝකයට ඇදගෙන යාමේ තණ්හාව අවිද්‍යා තෘෂ්ණා දෙකේ බලය අනාගාමි මාර්ග ඥානයෙන් ප්‍රහාණය කළා වේ. අනාගාමි මාර්ග ඥානයේදී සංයෝජන ක්‍රමයේ හැටියට කාමරාග ව්‍යාපාද දෙක ප්‍රහාණය වෙනවා. ඒ දෙක ප්‍රහාණය වෙනකොට මේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ නැමත කාම ලෝකයට ඇදගෙන ඒ මේ ශක්තිය ඒවා සේරම අනාගාමි මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙලා මේ විදිහට අනාගාමි මාර්ග ඥානයේදී තණ්හා විද්‍යා මේවා ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා සංයෝජනත් ප්‍රහාණය වෙලා යනවා ඊළඟට රහත් මාර්ග ඥානය දැන් සෝවාන් සක්‍රදාගාමි අනාගාමි කියන මාර්ග ඥාන බලින් ඒක දේශයකින් මේ තණ්හාව ප්‍රහාණය කළ යම්කිසි ප්‍රමාණයක් එහෙම ප්‍රහාණය කරගෙන කරගෙන ගිහිල්ලා රහත් මාර්ග ඥාණයට යනකොට මේකේ බලය බොහොම අඩුයි අන්න එතෙන්දි තමයි සම්පූර්ණයෙන්ම තණ්හාව ප්‍රහාණය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන තණ්හක්ඛයෝ කියලා. තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන අවස්ථාව තමයි රහත් මාර්ග ඥානය කියන්නේ. එතනින් ප්‍රහාණය වුණහම නැවත ඒව පහළ වීමක් නැහැ. දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ ආර්ය ශ්‍රාවකයන් තුන්දෙනාටම ඒ ප්‍රමාණයෙන් තණ්හා ගතිය තියෙනවා. රහත් වුණාට පස්සේ ඒ තණ්හා ගතිය ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අවසන් වෙලා යනවා. සේරම ප්‍රහාණය වෙලා යනවා තණ්හාව. රහත් මාර්ග ඥාණයට පැමුණාට පස්සේ මේ විදිහට ක්‍රමයෙන් තණ්හාව ප්‍රහාණය වෙලා ගියහම නැවතනම් මේ භවයක් අර පංච උපාදානස්කන්ධ දුක පහළ වීමට හේතුවක් නැහැ. දැන් සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මාර්ග ඥානවලින් කෙලස් ප්‍රහාණය කලත් තණ්හාව ප්‍රහාණය කලත් තව ඉතිරියක් තියෙනවා. රහත් මාර්ග ඥාණයෙන් තමයි ඉතිරිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දාන්නේ. එතකොට නැමත කවර ආකාරයකින්වත් මතු භවයක් ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ජනයා මරණයට පත් වෙනකොට අවසානයේ කර්ම කර්ම නිමිති ගති නිමිති කියලා ලක්ෂණ තුනක් පහළ වෙන බව සඳහන් තණ්හාව නැති කළා නැති හේයින් මේ අරමුණක් පිළිබඳව ආශාව ඇති කරගන්න. අන්න ඒ අනුව උත්පත්තිය ලබන. රහත් වුණාම රහතුන් වහන්සේ මේ එකම අරමුණක් පිළිබඳවත් ආශාව ඇති කරගන්නේ නැහැ. කිසිවක් අල්ලා ගන්නෙ නැහැ. තණ්හාව ප්‍රහාණය කරලා නිසා. ඒ රතන සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මනාකොට දේශනා කළා කියලා. කේනං පුරාණ සේරම අතීත කර්ම පැරණි කර්ම අර මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙලා කුසල කුසලයන් සේරම රහත් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙලා හේනං පුරාණං පැරණි කර්ම සියලුම කුසල කුසල කර්ම ප්‍රහාණය වෙනවා මේ රහත් මාර්ග ඥාණයට පැමිණෙනකොට. නවං නත්ති සම්භව. අලුත් ඒවා ඇති වෙන්නේත් නැහැ. දැන් අනික් අය ප්‍රතග්ජනය වසෝවන් ආදී ආර්ය ශ්‍රාවකයෝ යම් යම් කටයුතු කරනකොට එයාට ඇතිවෙන කුසල් අකුසල්. දැන් ප්‍රත්‍යඥෝ ගැන බැලුවොත් ඒ අයට කුසල් අකුසල් නැති වෙන්නේ. මල් පහම් පෙදීම් මේ යහපත් දේවල් කරනකොට කුසල් ඇති වෙනවා අයහපත් දේවල් කරනකොට අකුසල් ඇති වෙනවා මේ රාත්තුනෑම් පස්සේ දෙකම ඇතිවෙන්නේ නවං නත්ති සම්භව. කුසල් අකුසල් කිසිවක් පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලාට පහළ වෙන චිත්තලට කියනවා ක්‍රියාසිත කියලා. දැන් ගස්සල් වල බොරු මල් කියලා හැදෙනවා. ඒ බොරු මල් වල පළ හටගන්නේ නැහැ. එවාගේ රහතුන් වහන්සේලාට ඇති වෙන්නේ ක්‍රියාසිත කියලා කොටසක්. උන්වහන්සේලාට විපාක දෙන්න තරමට කුසල්සිත ඇති වෙන්නේ නැහැ. දැන් සමහර ගස් තියෙනවා මුලින් කපා දැම්මත් එකපාරට මැරෙන්නේ නැහැ. සමහර විට මල් එහෙමත් පිපෙනවා. අර කඳේ ශක්තිය තියෙනකම් මල් එහෙමත් පිපෙනවා පළහට ගන්නෙ නැහැ. ඒ වගේ අතීත කර්මයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධය තිබෙන තුරු උන්වහන්සේලාටත් ඇති වෙන අසිත කුසල කුසල ඇති වෙන්නේ නැහැ. අර ක්‍රියාසිට කියන ඒවා ඇති වෙන ඒවා විපාකයක් ලබා දෙන ඒවා නේ. නමං නත්ති සම්බමං කියලා වදාරලා තියන්නේ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මි. මත භවය පිළිබඳව විරක්ත කියන්නේ නොඇලි මැලෙන්න හැටියක් නැහැ. මොකද තණ්හාව ප්‍රහාණය කළාම කොහොමවත් මතු භවයක් පිළිබඳව පමණක් නෙමේ මේ භවය ගැනවත් මොනම දෙයක් ගැනවත් ඇති වෙන්නේ ඇලීම. විරත්ත චිත්ත ආයතිකේ භවස්මින් කියන වදාළක මතු භවය පිළිබඳව නොඇලීම තමයි තියෙන්නේ. කුසල කුසලයන් ප්‍රහාණය කළහම කෙසේවත් මත භවයක් ඇති කර දෙන්න බෑ. තේ කේන බීජා උන්වහන්සේලා මේ කර්ම නැමැති බීජය ඡය කළා දානවා. ඒ කර්ම නැමැති බීජය ඡය කළාම පංච උපාදානස්කන්ධය නැමැති ප්‍රතිඵලයක් ලබා දෙන්නට බෑ. දැන් පැලවෙන වර්ගයේ වී තල ආදී දේවල් ඒවා වපුර වැපරුවාම ගස් හැදෙනවා. මොකද ඒවා බීජ ශක්තිය තියෙනවා. ඒවා යම්කිසි විදියකින් මේ බීජ ශක්තිය නැති කළා. පුලුස්සලා හෝ බදලා හෝ යම්කිසි ක්‍රමයකින් බීජ ශක්තිය නැති කළා වැපරුවට පළවෙන්නේ නැහැ. අපි හිතමු තල කියලා මුං ඇට කියලා කියමු. හොඳට බැදලා හිටන් වැපරුවට පළවෙන්නේ නැමත කීන බීජා කියන්නේ බීජ ශක්තිය නැති කලේ. ඒ රහතන් වහන්සේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමෙන් බීජ ශක්තිය නැති කරන තමයි. අවදි අවිරූල්හි ඡන්දා ඡන්ද කියන්නේ තාසාවම තමයි ඒක කොහොමවත් වැඩෙන්නේ නැහැ වැඩෙන්න හැටියක් නැහැ තල් ගහක කරටිය කඩා දැම්මහම වගේ කියලා උපමාවේ දේශනා කළා තියෙනවා තල් ගහක පොල් ගහක පුවක් ගහක කරටියේ කඩා දැම්මහම ඒ ගහ නැවත හැදෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි. අවිරුල්හි ඡන්දන වැඩෙනවා. තණ්හාව ආශාව වැඩෙන්නේ නැහැ දැන් ප්‍රහාණය කළා තියෙන්නේ. නිබ්බන්ති දේරා යථායන් පදීපු මේ පහනක් නිවේ ගියාක් මෙන් ඒ රහතුන් වහන්සේ නැමැති ඥානවන්තය නිවීමට පත් වෙනවා කියන එක තමයි මේ අවසාන පාදයෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද ඒක කෙරෙන්නේ දැන් අපි දන්නවා පහන දැල් වෙනකොට ඒකට තෙල් උවමනා කරනවා පහන් තිරයක් වමනා කරන. ඒ පහනට යම්තරං කල් තෙල්වක් කරනවා නම් නැමත නැමත තිර දමනවා නම් කතරම් කාලයක් මුළුල්ලේ හෝ ඒ පහන දැල්වෙනවා ඒ වගේ තමයි මේ සසර ගමන යන සත්වයෝ අර කුසල අකුසල කර්ම නැමැති දේවල් කරනකොට මේක ඉවරයක් නැතුව අර පහන දැල් වෙන්නවාගේ කොච්චර කාලයක් හරි දිගටම යන්න පටන් ගන්නවා දැන් මේ පහන දැල්වීම පිළිබඳව යම් කෙනෙක් කලකිරීමටපත් වෙනවා. පත් වෙලා හිටන් මේ පහනට තෙල් දැමීමත් තිර දැමීමත් නමතා දමනවා. එතකොට මොකද වෙන්නේ? මේ පහන තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිමිලා මේ යත්හායන් පදීපෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අන්න එහෙම එකක් තමයි. නැත්නම් පහනක් හුලඟට නිවෙන්න පුළුවන්. ඒකට නැවත ගින්දර ටිකක් කිට්ටු කළාම ඇවිලෙනවා. එහෙම එකක් නෙමෙයි. මේ පහනේ තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවි යනවා. අන්නේ ඒ විදිහට තමයි මේ මහරහතන් වහන්සේලාගේ නිවියම් තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. දැන් සෝවාන් මාර්ග ඥාණයෙන් ටිකක් ප්‍රහාණය කරනම සකෘදාගාමි මාර්ග ඥාණයෙන් තව ටිකක් ප්‍රහාණය කරනවා අනාගාමි මාර්ග ඥානයේ ටිකක් ඒක ශේෂයක් ප්‍රහාණය කරනවා ඊළඟට ඉතුරු වෙච්ච ටික සේරම රහත් මාර්ග ඥානයෙන් ප්‍රහාණය කරනවා තණ්හා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා ඒ තණ්හාව කියනකොට තණ්හාව වශයෙන් එහෙම දේශනා කරලා තිබුණත් සේරම කුසලා කුසල කර්ම ප්‍රහාණය වෙනවා. ඒකට කියන්නේ අபிසංඛාර විඥාණය කියලා. ඒ කුසලා කුසල කර්මයන් සේරම ප්‍රහාණය වෙනවා. ඒ නිසා රහත් මාර්ග ඥාණයට කියනම කර්මක්ෂය කර ඥාණය කියලා. සම්පූර්ණයෙන්ම කුසලා කුසල කර්මයන් ප්‍රහාණය කරලා දාන අන්න ඒක තමයි මේ වදාලේ අර පහණේ තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවි යන්න වගේ මේ විදියට මේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු ධීරය රහතුන් වහන්සේලා නිවීමටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ මෙතෙක් විස්තර කළ මේ ගාථාව පිළිබඳව කාරණා මේ ශ්‍රාවකයන්ට වැටහෙන්නට ඇති මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ උපමාවකින් යම්සේ පැලවෙන වර්ගයේ ගසක් ඒකේ මුල හොඳට ශක්තිමත්ව තියෙනවා ඒ ගස කපලා දැම්මට නැවතත් ලියලන. ඒ වගේ තණ්හා නැමැති අනුසය විනාශ නොකල කල්හි මේ පංච උපාදානස්කන්ධ නැමැති දුක නැවත නැවතත් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරවදා. ඉතින් ඒ පිළිබඳව මෙතෙක් සෑහෙන විස්තරයක් කියලා දුන්නා. ඒ කෙලෙස්වල අවස්ථා තුනක් පිළිබඳව විස්තර කරලා දුන්නා. ඊළඟට මේ තණ්හාව ප්‍රහාණය කිරීමේ අවස්ථා පහක් පිළිබඳව විස්තර කරලා දුන්නා. ඒ සෝවාන් ආදී මාර්ග ඥාන වලින් ඒ සංයෝජන පමණක් නෙමේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ ඒ ප්‍රමාණයකින් ප්‍රහාණය වෙන ආකාරය පිළිබඳවත් මේ විදිහේ විස්තරයක් කියලා දුන්නා දැන් ඉතින් මේ ශ්‍රාවකයන්ට මේ පිළිබඳව හොඳට වැටහීමක් ඇති වෙන්නට ඕන. පින්වත්නි අපේ ධර්ම දේශනා කාලය දැන් අවසන් වෙගෙන යන්නේ මේ හැමදෙනාම ඊතා හොඳින් සාවධානව මේ කාලය ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයක් ඊතා වටිනා කුසලයක් ධර්මඥානය Tamanට ඇති වෙනම ධර්මයේ අවබෝධ කර ගැනීමට ප්‍රයෝජනවත් වෙනම ඉතින් මේ විදිහට මේ කාලය තුළ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කරගන්නා ලද උදාර කුසල ධර්මයන් හැම දිනාට මේ අවසානයේදී ධර්මය අවබෝධ කර ගැනීමට හේතු ආසනාව ගෙන දෙන බව කල්පනාවට ගන්නට ඕන. ඉතින් මෙතෙක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නා ලද උදාර කුසල බලයේ හේතු කොටගෙන හැම දිනාටම මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු ආසනාවේවා කියලා ප්‍රාර්ථනාව සබා කරනවා